රූප ධාන හතර 1 2 3 4 ධාන හතර ලැබුවාට පස්සේ ඒ කෙනෙක් උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය හොඳට අත්දකින්නවා. ඒ අත්දකින්නකොට සමත ක්‍රමයට කරන විග්‍රහය අනුව නැත්නම් ත්‍රිපිටකයේ තියෙන සාක්ෂිය හැටියට හතර ධ්‍යානට යනකොට හතර ධ්‍යානයේ සඳහා පාදක කරගත්ත අරමුණ වෙන ආනාපානේ නොදැනෙන මට්ටමට යනවා කියන එක සම්මත පිළිගැනීමක්. හතරෙන් ධ්‍යානෙදී එක දෙක තුන ධ්‍යාන වලදී දැනෙන හුස්ම නොදැනෙන මට්ටමටම යනවා. ඒකෙන් තමයි 3යි 4යි වෙන් කළ දැනගන්නේ තුනේ ධ්‍යානෙදී හුස්ම සුඛයක් විදිහට වැටෙනවා. ඊට පස්සේ එනවා ආස්වාද ප්‍රසවාසය ඇත්තෙම නැහැ. මුත්තටම සිව් වෙලා යනවා. සිව් වීම අනුව හුස්ම නොදැනීම අනුව තමයි මේක හතරෙන් ධ්‍යාන කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒක හරි අශීර්වාස්තාවක් විතර තියෙන්නේ. ඒක මේ වචනකට කෙනාට තේරෙනවා තමයි බිම්බි මැකෙන්නේදී භාවනා කරගෙන ගියා ආනාපානතිගේ භාවනා කරන්න ගියත් හොඳටම මේක ක්‍රමානුකූලව කියන හොඳට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් මට්ටමකට භාවනා කරලා දැන් හරි දැන් සතිය තියෙනවා කියලා උස්ම දිගේම ගියාම ආස්වාද ප්‍රසවාස දෙකම සමානව පේනවා වෙන් කරලා නම් කරගන්න බැරි වෙන් කරලා මෙනෙහි කරගන්න බැරි ඒ පටලවා ගන්න නැතුව දිගට ගියොත් මේක ගෙවිලා ගෙවිලා ගෙවිලා හරියට බත් ටිකක් නැත්නම් හාල් ටිකක් වතුර දාලා තම්බල තම්බල තම්බල යනකොට හාල්ලට නැතුව කැඳ වෙනවනේ ඊට පස්සේ ඝන නැහැ ද්‍රව බවටපත් වෙනවා අනබ උස්ම සම්පූර්ණයෙන් බොද වෙලා යනවා සමථයේදී බලන්නේ අරමුණදියා බොහොම සාදරව මේ කොට වෙන්න හේතු වෙච්ච ඉනිමක එහෙම නැත්නම් හැරමිටිය ඒක දිහා බොහොම ආදරෙන් බලන්නේ විපස්සනා නැහැ විපස්සනා බලන්නේ මේකත් වෙනස් වෙනවා මේකත් తాවකාලිකයි අන්නේ බලන කෙනාට ධ්‍යාන මට්ටමක නැති වුණත් වාඩි වෙලා දැන් මේ වගේ අපි දවස් 3-4 එක දිගට භාවනා කරනකොට වාඩි වෙලා හුස්ම තේරෙන හැටි සුළු වේලාවකදී නැත්නම් හුස්ම වාර 20 30 යනකොට ඒක ශීඝ්‍රයෙන් වෙනස් වෙගෙන යන හැටි ඉර පායනකොට නිකන් තරු මැකිලා යනවා වගේ ඉර පායනකොට නිකන් අඩහඳ ඕබාව නැතිලා යනවා වගේ ඉතින් අපි හිතමු කවුරු හරි භාවනා කළා මූල කර්මස්ථානේ මේ විදිහට ගොරෝසු අවස්ථාව සිව් වෙන හැටි සිව් වෙන කති සිව් වෙන හැටි දැකලා විතරක් නෙවෙයි වාර්තා කරන්න පුළුවන් නයි කිය. ඊට පස්සේ ඒක අගේ කිරීමකටත් ලක් වෙලා තියෙනවා කියලා ඒතුම කරුණාට සුද්ධ කිරීම. ඒකට එයා දිගටම යනවා. ඒකට එයා යනවා එක තැනකට අරමුණක් නැතුව සතිය පවත් ගන්න යනවා. අරමුණක් දිගේ අත්තට දිගේ ආල්මක් නිකට ඉච්ච කෙනා අත්තට අතෑරලා අල්ලගෙන යන වැට අතහැරලා යන්න පටන් ගන්නවා. නිකන් කබේ ඇවිදිනවා වගේ. කබේ ඇවිදිනට අත්‍යකත් නැහැ. ඉතින් මේක හරිම සෙල්ලක්කාරයි. මෙතෙක් කල තමන්ට ආධාර උපකාර කරපු උපස්තරය නැතුව සමබර භාවයක් තියෙනවා. ගමනකුත් තියෙනවා. ඉතින් මේක මේ අරමුණක් පටවියාපෝතේජෝ වායෝ කියන අරමුණක් ආස්තික ප්‍රත්‍යක්ෂය දිගේ ගිහිල්ලා ඒ අදාළ මෙතෙක් කල අත අතකක හිටපු අරමුණ නැතුව සතිය දිකට පවතිනවා කියන එක දෙන්න මේ කාලේ තියෙන හොඳම දර්ශනය තමයි ආහත්‍යන්තරාවක් රන්වේකෙ දිගේ යන කම පොළවේ තමයි සම්බර භාවය පවත්තන්නේ. ඊට පස්සේ යම් වේගයකට ආවට පස්සේ ඒක තරලයකට ඉස්සෙන. අච්චර යකට ගොඩක් පොළවේ ඉස්සෙන. ඉතින් පොළවේ ඉස්සෙන එක මේකම තමයි මේ පටවියාපෝ තේජෝ වගේ දිගේ කිය සතිය ඒ හතරෙන්ම සමවැරගෙන පුදුම ජවයක් ගන්නවා වෙලාවේ ගැම්මක් ගන්නවා එතකොට තේරෙනවා දැන් රෝද දෙක හැප්පෙන්නේ නැහැ පොළවේ ඉස්සෙනවා කියන්නේ ආනි වගේ ගියාම මේ යෝගාවචරය රූප ධර්මයක් මත පවත්වපු සතිය රූප ධර්මයක් මත ගත සමතුලිත භාවය රූප ධර්මයක් මත ගත ජවය අන්තිමට රූපේ ඉක්මවලා ගිහිල්ලා අවකාශයේදී යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ වෙනකොට එයා මෙතනින් තමයි මිනිස්සයා සුවිශේෂී තැනකට යන්නේ. කිසියෙකුට කවදාකවත් මෙතෙන්ට යන්න බෑ. යක්ෂයෙකුට යන්න බෑ, ප්‍රේතයෙකුට යන්න බෑ, නිරසතෙකුට යන්න බෑ. මිනිස්සුෙකුට පුළුවන්. මිනිස්සයා කොච්චරක් මේ භූමියේ පැදලා ඉන්නවද කියනවනම් අපි කියනවනම් මේ භූමාට දෙයියවා, බහිරයවා මේ පොළොවට බැඳිලා, කයට බැඳිලා මේ ගත කරන ජීවිතයේ තෝතෝ වරබල කියන රණ්ඩු සතුල් කරාන ගහකට මැඩගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන ඉන්න මේ ජීවිතේ තිබුණට අතෙන්දි ගියාට පස්සේ කිසිම තරගයක් නැහැ නිතරම යැත්තේ. කිසි කෙනෙක් නැහැ. පංගු බේර බෙදා ගන්න. ඉතින් ඒකට යන්න අමාරු මේ තියෙන බැඳීම නිසා. නමුත් මේ අපි හිතමු කවුරු හරි හොඳට කැපකිරීමක් කරලා ගුරු රික් කරගෙන ක්‍රමිකව බලාපොරොත්තු සුන් කරගන්න දිගට ගිහිලා කොයි වෙලාවක හරි ඒක පුරුදු කරයි කියලා අපි වාර්තා කරන්න පුළුවන් විදිහට මම ආනාපාන භාවනා කරන්න ගියා. ටික වෙලාවක් යනකොට සිව් වෙලා නැත්තටම නැති වුණා. ඒ වුණාට මට නැති බව දන්නවා. ඒ වෙනත්නම් අඩු ගන්න මේ ගෙවිල ගෙවිල ගෙවිල ගෙවිල වලිගෙට යනකම්ම ගෙවෙනවා මට දන්නවා කියලා කියන්න පුළුවන් නම් ඇති ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉඳගෙනම බ්‍රහ්ම තත්වයක් උත්තිරිය. එහෙම කෙනෙක් ඒ ධානය පිරෙන්නේ නැතුව මරනොත් බ්‍රහ්ම ලෝකේ තමයි ප්‍රතිපද. ඉතින් මේ ලෝකෙදී මේ බ්‍රහ්ම தත්ත්වය ගන්න පුළුවන්. නමුත් ඒ කාටවත් කහක දෙන්න බෑ. අන්න ඒ වගේ தත්ත්වෙට ගියා නම් ඒක සමත භාවනාදී කරනකොට නම් කරන්නේ ආකාසානං ඡායතනෙ කියලා. ආකාසානං ඡායතනෙ ඉති මේ මේ තරම් විචතර කරපු ආකාසානං ඡායතනයක් කවුරු හරි අස්පනා පිට බුද්ධ විද්‍යානම් ඒකට ඕනම කෙනෙකුට ඒකට ආසාවක් ඇති වෙනවා. මෙච්චර අමාරුවෙන් අපි ආහාරක බාහන රත්තරන් මිනිමුතු භෞතික සම්පatti නිශ්චල කන්සල දේපල අතහැරලා අරණ්‍යයකට එනවා. ඊට පස්සේ අරණ්‍යයත් අතහැරලා හිත කයට ගන්නවා. ලොකු ජයග්‍රහණය. කයට අරගෙන කයත් නියෝජනය කරන හුස්මට ගන්නවා. හුස්මත් අරගෙන ඒකම ගොඩාක් දුරට කියලා හුස්ම ගෙවෙනකම්ම ඉන්නවා කියන්නේ තතික් හැවාදිනවා වගේ. උඩට යන රොකට් එකක් පල්ලෙහා පල්ලෙහා කියනකොට පිච්චි පිච්චි පිච්චි පිච්චි අන්තිමට ෂැටල් එක විතරක් ඉතුරු වෙනවා වගේ කොහොම ගිවන් කරගත්ත පස්සේ මේකේ පේන පටන් අර ගන්නවා මේ යමක් නැති බව රූප නැති බව අනිවාර්යම කරගෙන යන වෙලාවේදී ඒ ආකාශයේ තියෙන අනන්ත ගතිය ඒ නිසාම ආකාශය කියන අජට කියලා ආකාශික කතාවක් ගැට ගන්න බෑ පඨවි ආපෝ තේජෝ ගැට ගන්න පුළුවන්, හැප්පෙන්න පුළුවන්, ගැටුම් ඇති කර ගන්න පුළුවන්. ඒවා ගැටීම් කියන ආකාශ ගැටුම්. නිසා ආකාසානචාරිත කවුරු හරි පුරුදු කරානම් එයාට තේරෙනවා මේ ආතතිය කියන එක අසහනී කියන එක කොහොමඩක්වත් මේකේ තියෙන්න බෑ. ආතතිය අසහනී තියෙන්නේ පඨවි ආපෝ තේජෝ කියන කක්කාවේ තමයි. මේ මම උපයාගත්තේ මේ ආකාසානං ඡායතනේ මේක මගේ කියන හැඟීමක් එතෙදි තියෙනවා. මොකද ඒක විශාල කැපකිරීමක් කරලා කරන්නේ. ඒ විදිහට අමාරුම උපයගත්ත මේ ආකාසානුත්නං ඡායතන නැත්නම් අරමුණු කිසිත් නැතුව පවතින මේ සතිය අල්ලා ගන්න එපා, මගේ කියා ගන්න එපා, බදා ගන්න එපා, විඳ ගන්න එපා කියලා